ඒක වැරදිලා තේරුම් අරගන්න එපා. මම පාර්ලිමේන්තුවේ කතා කරුවේ එයා වෙනුවෙන් නෙවෙයි. මගම මහජන නියෝජිතයෙක් හැටියට මගේ යුතුයකමක් තියෙනවා. මහජනතාවට ඕනෑම ප්‍රශ්නයක් ගැන හරියට निराකරණය කරලා හිටන් නිවැරදි තොරතුරු ලබා දෙන්න. මට ඒ තොරතුරු ලැබුණේ කොහොමද කියන එක පැහැදිලි කරන්න තමයි මම කිව්වේ මේ මගේ සේවාදායකයෙක් නිසා තමයි මම දන්නේ. නැත්තම් මට අයිතියක් නැහැ නේ මේ ෆයිල් බලන්නයි පිලේකන ඔය අවසර පත්‍ර, ඒ අනාදී ඒවා සියල්ලම මම ඇහින් දුටුපු ඒවා. ඉතින් මට ඒවා පිළිබඳව විශ්වාසයක් ඇතුව පාර්ලිමේන්තුවේ මට ප්‍රකාශ කරන්න පුළුවන් වුණේ ඒක මට පැහැදිලි කරන්න අවස්ථාව ලැබෙන්නේ මම කිව්වහම මේ මිනිස්සයා මගේ සේවාදායකයෙක් මගෙන් ඇවිල්ලා නීති උපදෙස් අරගත් නීති උපදෙස් අරගන්න මේ ඔක්කොම මට පෙන්නුවා මම දැකලා තියෙනවා මේ නැව හාබර් එකට ගේන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසරයක් තියෙනවා